අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා දෙකක් ආශ්‍රයෙන් ධර්මයක් කුද්දක නිකායේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ 318 වෙනි පිටුවේ තියෙනවා තිස්ස මෙත්තේ කියලා සූත්‍ර දේශනාවක්. ඒ වගේම අංගුත්තර නිකායේ චක්කනිපාතේ මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක තියෙනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාවේ අංගුත්තර නිකායේ හතරවෙනි පොතේ 186 වෙනි පිටුවේ. ඒ වගේම තිස්ස මෙත්තේ සූත්‍ර දේශනේ දේශනාවේ නිर्देशය සූත්‍ර නිर्देशය තියෙනවා කුද්දක නිකායේ චූල නිर्देशයේ 90 වෙනි පිටුවේ ඉඳලා. ඉතින් මේ කතාව පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ. ඇත්තට මජ්ජ සූත්‍රය තමයි ප්‍රධාන වෙන්නේ. මේ සූත්‍ර දේශනාවට පාදක වෙන කරුණු කාරණා ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ එක්තරා වඩු බාසුන් නැහැ කෙනෙක් ඉඳලා තියෙනවා. එයාට ඉඳලා තියෙනවා ගෝලියෝ 16 දෙනෙක්. ඒ හැම ගෝලයකටම අතවැසියන් තව 1000 ගාණ ඉඳලා තියෙනවා. ඉතර 1000 ගාණ හිටපුවාම මෙතන 16000යි අර 16යි මහා ප්‍රධාන එක්කෙනයි ඔක්කොම 16000 17 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ අඩු කර්මාන්තයෙන් ජීවත් වෙනවා. එක කාලයක් ඉන්නකොට කල්පනා වෙනවා මේ මේ අඩු කර්මාන්තෙන් ජීවිතේ ගත ගන්න අමාරුයි. ඒ හින්දා මේ අපි වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා ගෝලයන්ට කතා කරලා මේ දෙවුල් වගේ දැව ගෙනල්ලා ඉතින් හදනවා මේ දඩුමනරයක් වගේ එකක්. ඒ කියන්නේ උඩින් යන්න පුළුවන් එකක්. වර්තමාන විදිහට නම් ගුවන් යානයක් හදනවා. ඉතින් මේක උඩින් යනවා. ගිහිල්ලා මේගොල්ලෝ කල්පනා කරනවා අපි කොහේ රාජ්‍යයක් අල්ලගමු. අල්ලගෙන අපි රාජ්‍ය පාලනය කරමු කියලා මේ කතා කරනවා ප්‍රධාන අඩුපාසුන්නේ ඇතුළු මේ කණ්ඩායම. ඉතින් මේගොල්ලෝ මොකද්ද රාජ්‍ය කියලා කතා කරනකොට බර්ණස් රාජ්‍ය කියන එක මේ ගන්න හොඳ නැහැ. මොකද බර්ණස් රජතුමත් ඇවිල්ලා මේ වඩුපාසුන්නේ කෙනෙක් පෙර. අඩු කර්මාන්තේ. යුව රජුත් එහෙමයි. ඒ හින්දා අපිට වඩු කතාවෙන් නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ කියලා බර්ණස් රාජ්‍යය ගන්නෙ නැහැ. හිමාලය පැත්තේ තියෙන පැත්තකට ගිහිල්ලා ඒ රාජධානියක් තමයි මේගොල්ලෝ අත්පත් කරගන්නේ. ඉතින් මේ රාජධානියට ගිහිල්ලා ඒ රජතුමා ඇතුළු කණ්ඩායම නා කරගෙන යටත් කරගෙන තමන් බලේ පීටවා ගන්නවා. ඉතින් මිනිසුත් කැමති වෙනවා මේ අලුත් කට්ටියට. ඉතින් ඒ කැමති වුණාට පස්සේ ඒගොල්ලෝ රජකම් කරගෙන මිනිස්සු ධාර්මිකව ඉන්නවා මිනිස්සුත් කැමති වෙනවා. අර 16 දෙනාත් යෝ රජු ඇතුළු ඇමති මණ්ඩලයටපත් කරගන්නවා. ඉතින් මෙයාට නමක් එනා මේ රජතුමාට කට්ටවාහන රජතුමා කියලා. කට්ටවාහන නුවර තමයි ඒ නුවර කියලා කියන්නේ. ඉතින් ඔහම ඉන්නකොට ටික කාලයක් යනකොට මේ කට්ටවාහන නුවරත් එහෙම නැත්නම් ඒ රාජධානියත් බරස්නස් රාජධානියත් අතර මේ මිත්‍රශීලී සම්බන්ධතාවයක් ඇති වෙනා වෙලෙන්ද වෙලෙන්දෝ හින්දා වෙලෙන්දාම් කිරීම නිසා හුඟක් වෙලාට ඒ කාලේ එහෙම මිත්‍රකම් ඇතිලා තියෙනවා මේ රජවරු අතර. ඉතින් ওই වෙලාවේ මේ මිත්‍රකම හුඟක් ඉහළට ගිහින් අවසානයේට කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ දෙගොල්ලෝ අතර එක එක තෑගි භෝගෙම වමාරු වෙනවා. වඩා විශේෂ දෙයක් තිබ්බොත් කියන්න කියලා දෙන්නම කියලා තියෙනවා. ඒ කාලේ තමයි කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළලා ධර්ම දේශනා කරන්නේ. ඉතින් බර්ණස් නුවර රජතුමාට තමයි මේක ආරංචි වෙන්නේ. බර්ණස් නුවර රජතුමා තමයි දන්නේ. ඉතින් එයා දැනුවත් කරනවා මේ කට්ටවාන රජතුමාට. ඉතින් එයා ඊට පස්සේ කට්ටවාන රජතුමා ඉතින් මේ කාරණාව ඉතාමත්ම හොඳින් පිළි අරන් එයා ඊට පස්සේ ඇමති කන්ටිය කතා කරලා කියනවා කතා කරලා මේ මෙහෙම බුදු කෙනෙක් පහලලා ඉන්නවා ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ බුදු කෙනෙක් නම් ඒගොල්ලෝ කියනවා අපි ආය යහපව වෙන්නේ නැහැ. එන එකේ තේරුමකුත් නැහැ. මොකද කාලෙකින් තමයි බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ. ඒ නිසා අපි මහාන වෙනවා. හැබැයි මෙයාගේ බෑන කෙනෙක් යන රජතුමාගේ එයා කියනවා එයාට කියනවා ඔයා අහපව වෙන්න කියලා. ඊට පස්සේ තමා ගියාම බැත්තරම ඒ කාලේ ඒ යනකොට කාශ්‍යප භාගතුන් වහන්සේ පිරිනොම් පාලා. ඉතින් අරගොල්ලෝ ඔක්කොම මහාන වෙනවා. අර බෑන උන්වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ පාත් සිවුරු පිරිකර ටිකකුත් ඒ වගේම පිට දුන්න බෝධියේ ශාඛාවකුත් අරගෙන කට්ටවහන් නුවරට ඇවිල්ලා ඉතින් රජතුමා එකට වන්දනාමාන කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම අර 16 දෙනා අතවැසියෝ ටික මහාන වෙලා ඒ විදිහට කටයුතු කරනවා. මෙතන කට්ටවහන් රජතුමාත් අර පින්කම් කරගෙන හොම ගිහිල්ලා කල්ුරිය කරලා දිව්‍ය ලෝක ආදී තැන්වල උපදිලා භාගතුන් වහන්සේගේ ශාසනය එහෙම නැත්නම් මේ මේ කාලේ උපදිනා කොසල් රජතුමාගේ පුරෝහිතයෙකුගේ පුරෝහිතෙක් ඉඳලා තියෙන කොසල් රජතුමාගේ පුරෝහිතයෙකුගේ පුත්‍රයෙක් කියලා උත්පත්ති ලැබෙනවා අර වඩු බාසුන්නේ. එනත රජතුමා කට්ටවාන රජතුමා. අනෙත් අතවැසියොත් ඔය තැන් තැන්වල බමුණු කුලවල උත්පත්ති ලැබෙනවා. ඉතින් මහ කොසල් රජතුමා ඔයත් හල් දෙන කොසල් රජතුමායි මහ කොසල් රජතුමායි කියලා. ඒ කොසල් රජතුමාගේ මහ කොසල් රජතුමාගේ පුරෝහිතයා මහකතු රජතුමා නැති වුණාට පස්සේ දැන් පුරෝහිතයා බවට පත් වෙනවා එමෙන් පස්සේ පුතත් පුරෝහිතයා වෙනවා දෙන්නම මිය යනවා මහකතු රජතුමා මිය යනවා අර පුරෝහිතත් මිය යනවා පස්සේ පසේ නදී කොස රජතුමාට පුරෝහිතය වෙන්නේ මෙන්න මේ තාපසයා ඔන්න ඒ තාපසයාට කියන්නේ බාවරී තවස කියලා අහලා ඇතිව ඇත්තෝ බාවරී තවසා මේ බාවරී තවුසා ඉතින් කාලයක් ඔසර රජතුමාට උපදෙස් දෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මේ මිදල් හරියන්නේ මේ මම ගිහිල්ලා මේ බණ භාවනා කරගෙන එහෙම නැත්නම් තපස් පැවිද්දෙන් පැවිදි වෙලා ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නකොට අර අතවැසියන් 16 දෙනාත් මොකද වෙන්නේ? අර පෙර සංසාරේ ආපු කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලොත් යනවා. පස්සෙන්ම අර 16 දහම ගිහින් ඒ විදිහට වෙන නුවරක් හදාගෙන ඒගොල්ලෝ ඒ විදිහට බණ මේ භාවනා කරගෙන ධානා කරගෙන ඉන්න වේද වේදාන්තර ඉගෙන. ඉතින් ওই කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ගෞතම භාග්‍යතුන් වහන්සේ. එතෙන් ඒගොල්ලොන්ට එහෙම ඉන්නකොට එයාට මහා ධනයන් එහෙම හම්බෙනවා මහා දන් දෙනවා. ඒ බාවරිත අවසත් දන් දෙනවා. එහෙම දන් දෙනකොට එක ඒ එක එක්කෙනා මිනිස්සු වෙනා ඉල්ලන්නේ. ඉතින් ඒක මිනිහෙක් ඇවිල්ලා ඉල්ලනකොට දන් දීලා ඉවරයි දෙන්න දෙයක් නැහැ. ඉතින් එයා ඉල්ලනවා ධනෙ ඊට පස්සේ කියන මට දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ ඒ මිනිසයා කියනවා ඔබ මට මෙහෙම දුන්නේ නැත්නම් තව දවස් 7කින් ඔබගේ හිස අත්කඩකට පැලෙනවා කියලා. ඉතින් මෙයා හරි බය වෙනවා මේ මහා සිල්වත් ගුණවත් බමුණෙක්නේ. බය වෙනවා. ඉතින් බය වුණාට පස්සේ එතන ඉන්න රුක්දෙවිය කියලා කියනවා එහෙම ඔයාගේ හිස පැලෙන්නේ මේ මහා දුස්සීල බමුණෙක් ඔය කිව්වේ එහෙනම් අන්න හිස හිස පැලීම ගැන දන්න කෙනෙක් ඉන්නවා ගිහිල්ලා අහගන්න කියලා කියනවා කවුද ඒ තමයි උතුම් වූ භාග්‍යතුන් වහන්සේ ගෞතම භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන අන්න සවැත්නුවර ගිහිල්ලා අහන්න කියලා කියනවා අන්න එතකොට තමයි මේ 16 දෙනා පිටත් කරලා යවන්නේ මේ භාග්‍යතුන් වහන්සේ නමක්ද කියලා බලන්නත් එක්ක. කියලා කියනවා හිතෙන් ප්‍රශ්න අහන්න උන්වහන්සේක තේරුම් අරන් වචනෙන් උත්තර දුන්නොත් භාග්‍යතුන් වහන්සේ නමක් කියලා පිළිගන්න කියලා කියනවා. ඉතින් ওই විදිහට අර 16 දෙනා යනවා එක්කෙනෙක් තිස්ස මෙත්තේය අජිතමානවක තිස්ස මෙත්තේය ඔය විදිහට ගොඩාක් ඉන්න 16 දෙනෙක් ඉන්නවා ඉතින් මේගොල්ලෝ අර භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට සවැත් නුවරට එනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැනගෙන මේ පිරිස වැඩි හින්දා භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩම කරන රජගහ නුවරට. රජගහ නුවරේ තමයි මේගොල්ලෝ හම්බෙන්නේ. සවැත් නුවරට ගිහිල්ලා සවැත් නුවරෙන් රජගහ නුවරට ගියාම හම්බෙනවා. අන්න ඒ හම්බෙනකොට එක එක්කෙනා අහනවා ප්‍රශ්න හිතෙන් භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා වචනේ. අන්න එතනදී අර පළවෙනි එක්කෙනා තමයි තිස්සම පළවෙනි එක්කෙනා තමයි අජිතමානවක දෙවෙනි එක්කෙනා තමයි ප්‍රශ්න අහන එක්කෙනා මෙන්න මේ තිස්සමෙත්තේයි තිස්සමෙත්තේය තමයි ප්‍රශ්න අහන්නේ භාගතුන් වහන්සේ උත්තර දෙනවා තිස්සමෙත්තේය මානවකයා භාගතුන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තියෙන්නේ ඔය ඉස්සෙල්ලා කතා කරපු පාරායන වර්ගයේ කුද්දක නිකායේ පාරායන වර්ගයේ මෙන්න මේ තිස්සමෙත්තේ සූත්‍රය කියන්නේ. එතින් මෙන්න මේ දුන්න උත්තරේ පහු කාලයක බර්ණස ඉතිපතනේ මිගදායේ භික්ෂුන් වහන්සේලා අතර කතිකාවක් ඇති වෙනවා මේ දුන්න උත්තරේ ගැන. භාගතුන් වහන්සේ දුන්න උත්තරේ ගැන ප්‍රශ්නෙට උත්තරේ. අන්න ඒ කතිකාව පිළිබඳව ධර්මදේශනාව තියෙන මජ්ජි සූත්‍රයේ ඒක තියෙන අංගුත්තර නිකායේ. ඉතින් මොකක්ද අහන ප්‍රශ්නේ? කෝද සන්තුසිතෝ ලෝකේ තස්සනෝ සන්ති ඉන්දිතා කෝ උබන්ත මබිඥාය මජ්ජේ මත්තාන් ලිම්පති තම් බ්‍රූසි මහා පුරුෂෝසේ කෝද සිබ්බනි මච්චගා මේ ලෝකේ කවුද සතුටින් ඉන්නේ කවුද මේ අහන්නේ තිස්ස මෙත්තේ යහන්නේ කාගෙන්ද අහන්නේ භාග්‍යතුන් වහන්සේගේ කවුද මේ ලෝකේ සතුටින් ඉන්නේ අපිටත් බලන්න පුළුවන් කවුද මේ ලෝකේ සතුටින් ඉන්නේ. කාටද මේ තෘෂ්ණා දෘෂ්ටි ඉන්ජන කම්පල චංචල නැත්තේ කාටද කියලා අහනවා. තෘෂ්ණා දෘෂ්ටි වලින් හෙල්ලෙන්නේ නැත්තේ කවුද කියලා අහනවා. ඒ වගේම කවුද මේ අන්ත දෙක දැනගෙන අන්ත දෙකක් තියෙනවානේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ අන්ත දෙකක් ගැන. මේ අන්ත දෙක දැනගෙන මැදක් නොයැලෙන ඒ මහා පුරුෂයා කවුද කාටද මහා පුරුෂයා කියලා කියන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාමේසු බ්‍රහ්මචර්යාවා වේත තණ්හා සද සතෝ සංකාය නිබ්බුතෝ බික්ඛු තස්සනෝ සම්ති ඉංජිතා මේ කාමේ ආදීනව දැකලා කාමයන්ගෙන් අයින් වෙලා දැන් ඔයත් දැන් මේ වෙලාවේ කාමයන්ගෙන් අයින් වෙලාද නැද්ද ඉන්නේ දැන් කාමයෙන් අයින් වෙලා නේද බනහන්නේ කාමයෙන් අයින් වෙලා එතකොට යම් කිසි විදියකට අර එදිනෙදා ජීවිතයේ තියෙන මේ කටයුතු වලින් ඇති වෙන කාමයන් ඒවෙන් අයින් වෙන්න ඕන භ්‍රමචර්යාවට එන්න ඕන එතෙන් ඒ පහ වූ තණ්හා ඇති සතිමත් කෙනෙක් ඉන්නවා නම් ඒ රාග ආදී කෙලස් නිවිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ දෙපැත්ත දැනගෙන මැදත් නොඇලී ඉන්න කෙනෙක් ඉන්නවා නම් අන්න එයා තමයි කවුද? එයා තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. ඒක තමයි පෙන්වන්නේ ඊළඟ ගාථාවේ භාගතුන් වහන්සේ. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිම්පතේ තම් භූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චකා මේ අන්ත දෙක විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මැදත් නොඇලෙන පුජ්‍යලෙක් ඉන්නවා නම් ආන්ගේ මැදත් නොඇලෙන පුජ්‍යලයා තමයි කවුද? මහා පුරුෂයා කියලා කියන්නේ. ඉතින් ওই මජ්ජේ සූත්‍රයේ පෙන්වන්නේ මෙන්න මේ දේශනා කරපු කාරණාව භික්ෂුන් වහන්සේලා 6 දෙනෙක් හය ආකාරයකට කියනවා. එකම දේ මොකද්ද මේ මුල කියන්නේ? මොකද්ද මේ අග කියන්නේ? මොකද්ද මේ මැද කියන්නේ? ඉතින් එක එක්කින එක එක අර්ථ කියනවා. ගිහිල්ලා බැරිම තැන ගිහිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ එදා ඔබ වහන්සේ අර තිස්ස මෙත්තේට දුන්න උත්තරේ ඔබ වහන්සේ මොකද්ද අදහස් කරේ? අපි මේ කියන එක හරිද වැරදි කියලා අහන. දැන් භාග්‍යතුන් වහන්සේ කියන ඔය හයම හරි. හැබැයි මං එදා අදහස් කරේ නම් අර පළවෙනි එක තමයි කියලා කියනවා. පළවෙනි භික්ෂුව කියපු එක කියලා අපි එකින් එක ඉගෙන ගමු බලන්න. දැන් මෙතන පෙන්නතුනේ මේ පෙන්නනවා මේ මහා පුරුෂයෙක් පෙන්නනවා. මොකද කරන්න ඕනේ කියන කාරණා. දැන් සාමාන්‍ය අපිට අපි නේද පුරුෂයෝ සහ මහා පුරුෂයෝ කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඉතින් මේ මහා පුරුෂයෙක් වෙන්න නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා කාමයන්ගේ ආදීනව දැකලා කාමයන්ගෙන් අයින් වෙන්න කියලා කිව්වා. දැන් එහෙනම් කාමයන්ගෙන් අයින් වෙනවනම් අපි අනිවාර්යෙන් ගමනක් තියෙන්න ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ වචනේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ, ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. දැන් මේ ලබාගත් මනුස්ස ජීවිතය ඉතා කලාතුරකින් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ලැබිච්ච මනුස්ස ජීවිතයේ මේ ලබාගත් අවස්ථාව ප්‍රයෝජනට ගන්න නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. අහලා ඒ අනුව මොනා කරන්න ඕනද? කටයුතු කරන්න ඕන එකට කියනවා යෝනිසෝ මනසිකාරය. එහෙනම් භාගතුන් වහන්සේගේ ධර්මය අහනවා. ඒකට කියනවා පරතෝ ഘോഷය කියලා. ඒ කියන්නේ ධර්මය අහගන්න ඕනේ. දෙවෙනි එක තමයි යෝනිසෝ මානසිකාරයේ ඔන්න ඔය දෙක නැත්තම් සෝවන් වෙන්නවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ දෙක අවශ්‍යමයි. එහෙනම් දැන් මේ ඔය ඇත්ත මොකද කරන්නේ? ධර්මයේ අහනවා. ඒ අනුව ඊට පස්සේ සිත විමසා බලාගෙන කටයුතු කරන්න ඕන. ඉතින් මෙතනදී කාමයන්ගෙන් අයින් වෙන්න එන ශ්‍රද්ධාව ඇති කරගන්නවා භාගතුන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලාම මේ කාමයෙන් අයින් වෙන සීලයක් තුල හික්මෙන්න කියලා. ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා. දැන් සිල්ලෙම නේද සමාදන් වුණා. අදත්තා දාණයෙන් කාමී වරද ඇසිරීමෙන් අයින් වුණාම කය සංවර වෙනවා. කයෙන් කරන වැරදි ටික නැති වෙලා යනවා. දැන් කවුරුත් කරන්නේ නැහනේ ඊළඟට කටත් වහගත්තා මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්පලාප නැහැ. එහෙනම් වචනය සංවරයි. ඊළඟට මොකක්ද තියෙන්නේ? එක්ක හිත ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙනම් ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක හිත පිහිටවන්න. අන්න එතකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. එක තැනකට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කැමති කෙනෙක් ඉන්නවා අකමැති කෙනෙක් ඉන්නවා. කැමති කෙනෙක් දැකපුවාම කල්පනා කරපුවාම මොකක්ද ඇති වෙන්නේ? රාගය. අකමැති කෙනෙක් දැක්කා. දේශය. එහෙනම් ওই අන්ත දෙකක් නෙදී. එහෙනම් ওই අන්ත දෙක දැනගෙන මොකද කරන්න තියෙන්නේ? මැදට එනවා. මොකද්ද මැද? එහෙනම් දැන් අපි හිතමුකෝ පුජ්‍යලයක් ඉන්නවා මස් සරිත් අපේ මේ කය ගත්තා මස් සහිත ශරීරයනේ තියෙන්නේ. ඉතින් ඔය කයටම නේද අපි ඇලෙන්නේ. ඔය කයටම ගැටෙනවා. එතකොට ඇලීම එකාන්තයක් ඒ කයටම ගැටීම තව අන්තයක්. එහෙනම් මැදට එනවා මොකද්ද මැද? මස් ටික ඔක්කොම ගලවනවා. දැන් මොකක්ද ඇට සැකිල්ලනේ එතකොට ඇටසැකිල්ල කියන්නේ අර වගේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. කවුරුත් ඇටසැකිල්ලක් එක්ක ඇලෙන්න යන්නේ නැහැ, ගැටෙන්න යන්නෙත් නැහැ. හැබැයි ඇටසැකිල්ල කියලා කියන්නේ උපේක්ඛා සහගත අරමුණ. එහෙනම් ඕක තමයි මජ්ජය, මැද කියලා කියන්නේ. හැබැයි ඕකත් මොකද කියන්නේ භාගතුන් වහන්සේ? ඕකත් අතාරින්න කියලා කියන්නේ. ඒකත් අතාරින්න කියලා කියන්නේ. අන්න එයා තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ අල්ලගන්න තැන නෑ යාට. කොතම තැනකවත් කිසිම තැනක අල්ලන්න බෑ. ඉතින් බලමු මේ භික්ෂුන් වහන්සේලා එක එක්කෙනා මේ කාරණේ පෙන්වන්නේ කොහොමද කියලා. මේ මහා පුරුෂයා වෙන්න මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කරලා කියලා තියෙන ත්‍රිසමෙත් වේර මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න. එක භික්ෂුන් වහන්සේ කියන එදා ත්‍රිසමෙත් වේර කියන්නේ නැති වෙන මේක වෙන්න ඇති. පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ පස්ස සමුදය දුතිය අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි. සිබ්බනි කියලා කියන්නේ මහානවා කියන අර්ථේ. දැන් අපි දන්නන්නේ මහානවා කියලා අර්ථේ. ඒ කියන්නේ අර මහුමක් මහගෙන යනකොට එකක් ඉවර වෙනකොට තව මහුමක් මොකද වෙන්නේ? ඒකටම ගැටයක් දාලා තව එකක් මහනවා. නේද අපි අර මැෂින් එකෙන් මහගෙන මහගෙන යනකොට එකකට එකක් ගැට ගහගා දිගට දිගට තණ්හාවෙන් තමයි මේ ගැට ගැට ගසන්නේ. එතකොට පස්සය පස්ස සමුදය. පස්ස නිරෝධය. එහෙනම් මුල මොකද්ද? පස්සේ. එහෙනම් අග මොකද්ද? පස්ස සමුදය. එහෙනම් මැද මොකද්ද? පස්ස නිරෝධය. එහෙනම් මෙන්න මේක ගැට ගහන්නේ කවුද? තණ්හා. අපි බලමු මේක තේරෙන්නේ නැවම කිව්වට. මොකද්ද මේ පස්සේ කිව්වට? ස්පර්ශය. එහෙනම් පින්නතුනි ඔබ අප හැම කෙනෙකුටම ස්පර්ශ ආයතන හයක් තියෙනවා පින්නතුනි. ස්පර්ශ ආයතන හයක් තියෙනවා. ඉතින් ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මන තියෙනවා. ආයතන හයයි. ඉතින් මෙන්න මේ ආයතන හයට එක එකව පේනවා. දැන් මේ ඉස්සරහා තියෙන බුලත් පේනවා, මේ ඉස්සරහා තියෙන මල් පේනවා. ඒක කොහාට දෙන්නේ? ඇහැට නේද ස්පර්ශ වෙන්නේ. ඇහැට ස්පර්ශ වෙන්නේ. එතකොට ඔය ස්පර්ශ වෙනකොට ඔතන හට ගන්නවා දෙකක් එකතු වීමක් සිද්ධ වෙනවා. ඇහත් වර්ණ රූපයත් එකතු වෙනකොට ඇති වෙනා භාගතුන් වහන්සේ දේශනා කරනවා විඥානයේ සකස් වෙනවා කිය. මොකද්ද විඥානය කියලා කියන්නේ දැනුවත් වෙනවා මෙන්න මේ මොකද්ද කියන කාරණා. එහෙනම් චක්කු විඥානයේ සකස් වෙනවා හැබැයි නිකන් නෙවෙයි නාම ධර්ම සමූහයක් එක එක තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආදී නාම ධර්ම 52ක් තියෙනවා ප්‍රධාන වශයෙන් පහක් ගමුකෝ. පස්ස වේදනා වේදනාව පස්ස කියලා කියන ස්පර්ශ වෙනවා. එතකොට වේදනාව තමයි ඒකට මනාපමනාප ස්වභාවය. එක්ක සුඛ වේදනා මනාපන, එක්ක දුක් වේදනා. දැන් මෙතන තියෙන මේ මල් දිහා බලනකොට කැමති නැහැ මොන වේදනාවද? සුඛ වේදනා. නැත්තම් දුක් වේදනා. අනිත් පැත්ත නම් අකමැති නම් දුක් වේදනා. මනාප කෙනෙක් දකින්නකොට සුඛ වේදනා. අමනාප කෙනෙක් දකින්නකොට දුක් වේදනා. මනාපත් නැහැ අමනාපත් නැහැ. ආමුදුර වගේ දකින්නකොට. උපේක්ඛා වගේ නේද? පතෝල වගේ. නේද? දැන් හොඳ කෑමක් දකිනකොට ඒක ඇවිල්ලා සුඛ වේදනා. නරක කෑමක් දකිනකොට දුක්ඛ වේදනා. හැමදාම දකින බත් වගේ දකිනකොට ඒ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මොන වේදනාව මතක තියාගන්නවා. සංඥාව හඳුනා ගන්නවා මේක මොකක්ද කියලා. සංඥා චේතනාවෙන් තමන් අර කැමති නම් ඇලෙනවා ඇලි ඇලි ඇලි ඇලි චේතනා කරනවා අකමැති නම් ගැටි ගැටි චේතනා කරනවා කොහොමද ඇලි ඇලි චේතනා කරන්නේ මේ වගේ මල් එකක් ගත්තනම් හොඳයි මගේ කරගත්තනම් හොඳයි කොහොමද ගන්නෙ මහා සිත් પરම්පරාවක් හදාගෙන චේතනා කරගෙන යන ඒ වගේ මනිත් පැත්තට ගැටි ගැටි චේතනා කරන අකමැති ගන්නවන් ගැටිලා මොකද කරන්නේ අර තියෙන එක ප්‍රතික්ෂේප කරලා වෙන එකක් පතනවද නැද්ද ඒ තණ්හාව තියෙනවමයි දැන් හොඳ නැති එක පතලා නවතුණා නම් ඉවරයි නමුත් හොඳ නැති එක නොපතනවා හොඳ එක පතනවා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එන්න ওই විදිහට ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. එතේ එහෙනම් එකාන්තයක් තමයි ස්පර්ශය. එහෙනම් ඇහැට ස්පර්ශ වෙනවා. කනට මොනවද ස්පර්ශ වෙන්නේ? ශබ්ද. එක එක අය ඇහෙනවා නේද? දැන් බණ ඇහෙනවා. එක එක ස්පර්ශ වෙනවා. නාසයට ගන්ධ. දිවට මොනවද ස්පර්ශ රස. කයට මේ සීතල රස්නේ වගේ දෙන එකට කියන පොට්ටබ්බ කියලා. මනට එනවා ධම්ම. මේ ස්පර්ශය පින්නතුනේ මේ ස්පර්ශයේ සමුදයක් තියෙනවා. එහෙනම් ඒකාන්තයක් තමයි මේ ස්පර්ශය කියන එක අපි දැනගන්නවා. මෙන්න ස්පර්ශ වෙනවා. එහෙනම් මේ ස්පර්ශයේ සමුදයක් තියෙන. ඇයි මෙහෙම ස්පර්ශ වෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න හේතුව තමයි පෙන්නතුනේ මෙහෙම ස්පර්ශයක් ලබන්න අපි පෙර වූ ස්පර්ශයකින් කර්ම සකස් කරලා තියෙනවාමයි. මම උදාහරණයක් කියන්න. දැන් අපි යනවා හිතමු කුරුවන් විසය බලන්න යනවා කියලා. දැන් රුවන්වැලිසෑය බලන්න යනවා නම් රුවන්වැලිසෑය අපිට ස්පර්ශ වෙනව කහටද? ඇහැට. ඉතින් අපි මල් තියලා එහෙම වඳිනවා. නේද? එක එක පූජාවල් කරනවා. මොකද්ද කියන්නේ? ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හදපු මේ රුවන්වැලිසෑය රාජයන් වහන්සේට වන්දනා කරනවා කියලා වඳිනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවාද මෙහෙම දෙයක් වෙනවා කියලා? මොකක්ද එතන වෙන්නේ? එතන ඇහැට ස්පර්ශ වෙනවා රුවන්වැලිසෑය නේද? චේතනා කරනවා නැවත මේ වගේ රුවන්ලිසෑයක් දකින්න මොකද්ද? නැවත ඇහක් තිබ්බට මට කමක් නෑ. අන්න ඒක තමයි අපි එදා හදන්නේ. ඒ හදන එකේ විපාකයක් විදිහට අදත් මට මොකද වෙන්නේ? අදත් මට රුවන්ලිසෑයක් ස්පර්ශ වෙනවද නැද්ද? ස්පර්ශ වෙනවා. එහෙනම් මෙන්න මේ ස්පර්ශයේ සමුදේ මොකද්ද? එදා ඒ ඇහැට ගත්ත ස්පර්ශයේ අදාගත සංස්කාරය. එහෙනම් ඒ සංස්කාර සමුදයෙන් තමයි මේ ස්පර්ශය ඇති එහෙනම් අපිට මේ ඇහැට කනට දිවට නාසයට මේ ඇහෙන හැම ස්පර්ශයක්ම ආයතනට ලැබෙන හැම ස්පර්ශයක්ම පෙර මොකේකද ස්පර්ශයක ඵලයක්මයි ස්පර්ශයක ඵලයක් අපිට ලැබෙන්නේ. එහෙනම් මේ ස්පර්ශයේ ඵලය මොකද වෙන්නේ? ඵලයේ ඵලයේ විදිහට තියාගන්නේ නැහැනේ. විපාකයේ විපාකයේ විදිහට තියාගත්තා නම් ඔතනින් ආය කර්ම හදන්නේ. දැන් පොල් ගහක් තියෙනවා පින්නතුනේ. ඔය පොල් ගහෙන් ගෙඩියක් බිමට වැටෙනවා. වැටුනහම ආය පොල් ගහක් හැදෙනවද නැද්ද? ආය එකක් හැදෙනවා. ඉතින් මේක තමයි පොල් ගහ. මේ තියෙන අපේ මේ තියෙන පෙර කර්මයේ විපාක මේ ස්පර්ශය එන්නේ මායතන හට ස්පර්ශය එන්නේ පෙර කර්මයේ විපාකයක් විදියට. ඉතින් ආයෙත් කර්ම හදාගත්තොත් මොකද වෙන්නේ? ආයෙත් තණ්හා කරොත් අන්න ආයෙත් අපි සංසාරේ යනවමයි. ඉතින් දැන් ඔතනින් කියන්නේ රුවන්සෑය බලන්න එපා කියලාද? නෑ රුවන්සෑය බලනවා බලලා ඒ ඇති වෙන රූපය ඒ වන්දනාහෙම කරලා. එතන අපි ගන්න ඕන වැරදිට ගන්න හොඳ නෑ. දැන් එතනදී ඒ ඇති කරගත්තා වූ ඒ කුසල් ශක්තිය පදනම් කරගෙන අපි එදා භාවනා කරාන. එදා යෝනිසෝ මනසිකාරය පැවැත්වුවා නම් මේ ඇහැ කියන්නේ ධාතු හතරෙන් හැදිච්ච රූපයක්. මේ තියෙන රුවන්සෑය ධාතු හතරෙන් හැදිච්ච රූපයක්. ඉතින් මෙන්න මේ ඇතිවෙන්නා වූ විඥානයත් නාම ධර්ම සමූහයත් ධර්මතා ගොඩක් විතරයි කියලා දැක්කන එයා ඒ ස්පර්ශය නැවත කර්මයක් බවට පත් කරන්නේ නැහැ පින්නත. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ඔයගොල්ලෝ අපි හැම කෙනෙක්ම යම් කිසි දෙයකට කැමති නම් ඔය කැමති දේ ස්පර්ශ කරන්නයි ඉපදෙනවාමයි. හොඳට මතක තියාගන්න. ඒ කැමති දේ ස්පර්ශ කරන්න නැවත අපි ඉපදෙනවාමයි. ඇහැෙන් බලන්න ආයි ඉපදෙනවා. කනෙන් බලන්න කනෙන් අහන්න ආයි ඉපදෙනවා. ආයතන හදනවා. ඒක තමයි ජාතිය කියන්නේ. එහෙනම් මේ ස්පර්ශය ස්පර්ශ සමුදයයි. එහෙනම් ස්පර්ශ නිරෝධය මොකද නිරෝධය කියලා කියන්නේ? අර විදිහට අපි නැවත ගන්නෙ නැත්තම් නැවත හදන්නේ නැත්තම් නැවත ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඇහැට දැන් රූපයක් එනකොටම එතන කර්මයක් හදාගන්නේ නැති කෙනෙක් ඉන්නවනම් හරි අමාරු වැඩක් ඇයි ඒ මොහොත සිහිය පවත් ගන්න ඕනේ භාගතුන් වහන්සේ තව සූත්‍ර දේශනා පෙන ආදිත්ත පරයය කියලා හතර දිගින්ම ගිනි ඇවිලෙනවා කියලා කියන්නේ අපිට ගිනි ඇවිල්ලා නින්නේ නේද මොකද්ද මේ ගිනි ඇවිල්ලා තියෙන්නේ ඇහෙන් ගිනි ඇවිල්ලා තියෙනවා කනේ ওই විදිහට අරමුණු ගත්තාම ඇවිලෙනවා ඇවිලෙම රාගයෙන් ඇවිලෙනවා දේශයෙන් ඇවිල්ලා එනවා. නේද? ගිනි අරන් තියෙන ඔළුව ගිනි අරන් තියෙන උදේ ඉඳන් රෑ වෙනකම්. ඉතින් මෙන්න මේ ගිනි නිවා ගන්න තමයි දඟලන්න තියෙන්නේ. ඉතින් ගිනි නිවා ගන්න නම් ඇහි ගින්දර නිවා ගන්න ඕනේ. ස්පර්ශය දැනගන්න ඕනේ. ස්පර්ශයේ සමුදය දැනගන්න ඕනේ. එහෙනම් Nirodhe දැනගෙන Nirodheත් මොකද කරන්නේ? Nirodha උනහනම් Nirodha උනා කියන එකට ඇලෙන්න හොඳ නැහැ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද රිටි පයින්නවා දැකලා තියෙනවා. දැන් රිටි පැනලා රිටි පයින්න උපකාර කරන්නේ මොකද්ද? අර රිට උපකාර කරන පයින් කෙනා. දුවගෙන ගිහිල්ලා රිට තියලා උඩ පැනලා උඩට ගිහිල්ලා රිට අල්ලගෙන හිටියොත් හරිද? රිට අතාරින්න ඕනද? ආන් ඒ වගේ තමයි එකත්. අවසානෙට එනේ නිරෝධයත් මැදත් නොඇලී ඉන්නවනම් ඒ නොඇලී ඉන්න කෙනා තමයි කවුද? අන්න මහා පුරුෂයා. එහෙනම් බලන්න මහා පුරුෂයෙක් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ ස්පර්ශ ආයතන හය ගැන හැම වෙලේම සිහියෙන් ඉන්න වෙනවා. මුළු ජීවිතේ වෙනස් මගකට යමු වෙන්නේ අන්න එතනින්. නැත්තම් අපි තණ්හාවෙන් නැවත මේ සතර පාය ආදී කර්ම හදාගෙන පුදුම දුකක් නේද? කොච්චර දුකක්ද සංසාරයේ දික් කරගන්නවා කියන එක අපරාධයක්. ඉතින් මේ මේ කාරණාව තමයි තිස්ස මෙත්තේට එදා කිව්වේ. තිස්ස මෙත්තේ මෙතනදී මේ ධර්මය අවබෝධ කරනවා. ඉතින් පස්සේ අර භික්ෂුන් වහන්සේලා මේ කාරණාව දිස්මතු වෙනා මේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ මුල කියලා කිව්වේ? මොකද්ද භාග්‍යතුන් වහන්සේ අග කියලා කිව්වේ? මොකද්ද භාග්‍යතුන් වහන්සේ මැද කියලා කිව්වේ කියපුවාම ඔන්න තවත් භික්ෂුන් වහන්සේලා එක එක උත්තර දෙනවා. අන බලන්න තව උත්තරයක්. අතීතං කෝ ආයිසෝ ඒකෝ අන්තෝ අනාගතං ဒ ුතියෝ අන්තෝ පච්චුප්පන්නා මජ්ජේ අරකමනේ. දැන් මේ මොහොතේ මොකක්ද තියෙන්නේ? වර්තමානයේ නේද? එතකොට දැන් අනාගතය ඇවිල්ලා තියෙනවද? අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒතර අතීතයේ තමයි අපි අර විදිහට අර ස්පර්ශ කරගෙන කර්ම හැදුවේදා. ඒක ඒකාන්තයක්. මේ කර්ම හදාගෙන ඒ හදාගෙන ඒ ඒ ඒ අනුව දැන් හැදිලා තියෙන අපිට මේ වර්තමාන කර්මය මේ වර්තමාන විපාකයක් හැදිලා තියෙනවා. ඒක තමයි විපාක අවස්ථාව වර්තමානයේ. හැබැයි මේ විපාක අවස්ථාව අනාගතයට යවන්න නම් අනාගතය පවත්වන්න නම් මොකද කරන්නේ? මේ විපාකේ නැවත කර්මයක් බවට පත් කරගන්න. මම නිකන් උදාහරණයක් කියලා දෙන්නම් තව එකක්. ඒතකොට ලේසියි මේක. දැන් අපිට කවුරු හරි කෙනෙක් බයිනවා. ඇයි බයින්නේ? බයිනවා කියන එක මොකද්ද? මේ වෙලාවේ ලැබෙන ස්පර්ශය වර්තමාන මොහොතේ. එතන මේක ලැබෙන්නේ මොකක්ින්ද? පෙර හදාගත්ත කාට හරි මොනා කරලාද? බැනලා අපි කාට හරි බැනලා දෙනවා. ඒ බැනපු එකේ ඒ අතීතයේ කර්මයේ විපාකයක් විදිහට ගා මේ වර්තමානයේ විපාකයක් හම්බෙන අතීත කර්මයේ කර්මයේ විපාකයක් දැන් හම්බෙනවා. එන අනාගතයට මොකද වෙන්නේ? දැන් හදාගත්තොත් අයත් අනාගතයට යනවද නැද්ද? අනාගතයට යන. හරි මේක හරි ලස්සන කතාවක් තියෙනවානේ අර ජාතක කතාවක් නේද? එක මතක භක්ත කියලා ජාතකයක් තියෙනවා. එක බමුණෙකුට උමනා වෙනවා එළුවෙක් මරලා යාගයක් කරා. ඉතින් මේ එළුවා මරන්න මගේදී අරන් එනකොට අඬනවලු. හිනහ වෙනවලු. අපි සමහර කාලයන් වල සත්තුන්ට කතා කරන්න පුළුවන් කාලයන් තිබිලා තියෙන අපිට ඉතින් ඒවා තේරෙන්නේ අපි අපිට මේ තේරෙන්නේ මට්ටම හරි පල්ලහැ මට්ටමකනේ. ඉතින් ඒ නිසා අපේ තියෙන දැනුමෙන් ඒවා මයින් හොඳ නැහැ. එහෙම පුළුවන් ද කියලා හිතෙනවා ඉතින්. නේද මේ තියෙන දේවල් එක්ක. එතකොට එහෙම නැහැ. භාගතුන් වහන්සේගේ මේ ධර්මයේ භාගතුන් වහන්සේ බොරු කියන්නේ නැහැ නේද මේක සත්‍ය දේවල්. භාගතුන් වහන්සේ ශ්‍රී මුකෙන් දේශනා කළා තියෙනවා. ඉතින් ඒ එළුව කල්පනා එළුව අඬනවා hina වෙනවා. අර මරණ බමුණහන ඇයි මගදීම hina වුනේ කියලා. ඇයි ඇඬුවේ කියලා අහනවා. අඬුව එකට කාරණා කියනවා. බමුණ මීට මං බව 500කට කලින් උඹ වගේ බමුණෙක් කියලා මං එළුවෙක් මැරුවා. යාගයක් කරා. ඒක විපාක වශයෙන් මං නිරයට ගිහිල්ලා ආත්ම භාව 500ක් 499ක් එළුවෙක් කරා මැරුණා මැරිලා බෙල්ල කපලම මැරුණේ මේ 500 වෙනි එක. ඒ හින්දා මේ සැරෙන් කර්ම ඉවරයි විපාක ඉවරයි ආය කර්මයක් මං හදන්නේ සතුටට hina ගියා කියලා. එතකොට උඹ ඇයි ඇඬුවේ කියලා. hina වුණේ ඒකට ඇඬුවේ ඇයි? ඇඬුවේ උඹටත් ඒ කර්මය නැවත උරුම කරගන්නවා අනාගතයට උඹ කර්ම හදාගන්නවා ඒ හින්දා මං ඇඬුවා කියනවා. දැන් බලන්න මේ ධර්මයේ හරි නේද එහෙනම්. අතීතේ කාන්තයක් වර්තමානයේ නේ අනිත් අන්තයේ අනාගතයේ වර්තමානයේ තමයි මොකද්ද? මැද. එහෙනම් අපිට මේ කර්මය නැති කරගන්න පුළුවන් අතීතයේද අනාගතයේද වර්තමානයේද? මොකද දැන? මෙතන දැන් මේ මොහොතේ. ඔයගොල්ලොත් මේ බණ ටික අහන්න මේ මොහොතේ මෙතන ජීවත් මෙතන ඉඳගෙන මැරුණොත් එහෙම මේ මේ හින්දාවත් මේ ස්පර්ශ වෙන්නේ මේ මේ කර්මය නිසාවත්. ඉතින් හොඳ තැනකට යනවා. අපි නම් කියන්නේ අහපව යන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒකට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් බලන්න මේ වර්තමාන මොහොතේ ඒකටත් ඇලෙන්න එපයි කියලා කියන්නේ. වර්තමාන මොහොතේ කියන ස්පර්ශයටත් ඇලෙන්න දෙයක් නැහැ. එහෙනම් ඔන්න ඔය අන්ත දෙක අතරින්න කියලා කිව්ව බුදු පියාණන්. ඔන්න බලන්න තව භික්ෂුවක් කියපු පැත්ත. මජ්ජේ මජ්ජේ සූත්‍රය කියන්නේ මැදනේ. එතකොට ඉස්සල භික්ෂුව කියන්නේ එකාන්තයක් පස්සේ අනෙත් එක පස්සේ සමුදේ පස්සේ නිරෝධේ මැද. මෙතන අතීත අනාගතය වර්තමාන තුන්වෙනි එක බලන්න ඒකත් ඒ වගේම තමයි තුන්වෙනි භික්ෂුව කියන්නේ මේ ඔක්කොම හරි ඈ වැරදි නෑ බගතුනාස් කියන්නේ ඔක්කොම හරි හැබැයි එදා තිස්සමෙත් ඊට කිව්වේ නම් අරක ඇයි එහෙම කියන්නේ මේ හැම එකක්ම හැම පැතිකඩකින්ම හැමෝටම තේරෙන්නේ නෑ හැමෝටම තේරෙන්නේ ඉතින් හැමෝටම තේරෙන්නේ නැති නිසා එයාට තේරෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා තියෙන ආකාරය වැඩෙන ආකාරයට භාග දුන්නා ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා තමයි තිස්ස මෙත්තේට ඉක්කිය. දැන් ගා කට්ටි හිතා ඉන්නවනේ රෙදි කෑල්ලක් දුන්නාම නේද? නේ රජවරණම් කියලා නිවන් දකින්න. හරියයිද අපිට ඒක ඔක්කොම? නේද අර රෙදි කෑල්ල දීලා රජව වර්ණම් රජව වර්ණ අපිට ඔච්චර මහන්සියෙන්ද දෙන්නේ අපිටත් බුදු කෙනෙක් ඇවිල්ලා රෙදි කෑල්ලක් දීලා නිවන් දැක ගන්න පුළුවන් වෙයි කියලා කියන්නේ මොකක්වත් වීරියක් කරන්නේ නැතුව අතාරින්න නැතුව අතහරින්න නැතුව නිවන් දකින්න බෑ පින්නතුනි. අතහැරීමත් තණ්හාව අතහරින්න නැතුව කොහොම නිවන් දකින්නේ? මතක තියාගන්න ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් යාන වාහන ඔය ඉඩකඩ ළමයි ඔය ඔක්කොම අතහැරලා යම් කිසි තැනක වාඩි වෙන්නවත් අඩුම තරමේ භාවනා කරන්න හරි වාඩි වෙන්නවත් ඒ නිදහසවත් තියෙන්නේ ඒ අතහැරීම කරන්න ඕනද නැද්ද? නිවන කෙසේ වෙතත් ඒ අතහැරීම කරන්න ඕන. ඒක තමයි කාමයන්ගෙන් අයින් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඔය කාම ලෝකේ ඉන්න ගමන් අර වගේ අයින් වීමක් කරන්න ඕනේ නැත්නම් ඔය කාම ලෝකේ කාමයන්ට අහු වෙලාම ඉන්නේ. ඉතින් අපි මේ මහාන වේලා මේ විදිහට අයින් කරන්න ඔයගොල්ලෝ වගේ රස්සා කරගෙන කතා කරන බැඳගෙන ඔය වැඩ ටික කරගන්න බැරි හින්දා එහෙම එකක් නැහැ මේ ගමනේ තියෙනවා නිර්වාණගාමි ප්‍රතිපදා හරි පහසුයි මෙතන යන්නේ අර වගේ මහා කටුක නැහැ ගෝර නැහැ. හරි පහසුවෙන් යන්න පුළුවන් පාරක් තියෙනවා මේ ජීවිතේ. මේ ජීවිතේ වුණත් එහෙමයි. මහා අනවශ්‍ය විදිහට ජීවිතේ සංකීර්ණ කරගන්න මොනවා හින්දාද? අර ලැබෙන ස්පර්ශයට තණ්හා කරනවානේ මහා විදිහට ලොකුවට තණ්හා කරලා කරලා කරලා ගොඩ ගහ ගන්නවානේ. අන්තිමට ගොඩ ගහගත්ත ටික ඔක්කොම දාලත් යනවා. අරන් ගිය කෙනෙක් ඇත්තෙත් නැහැ. මේ කයවත් කවුරුත් ඇරයි යනවා. ඔබගේ මේ අපේ මේ කයවත් මේ කය විපාකයක්. කයෙන් කරන්න පුළුවන් හොඳ දේවල් කරන්නත් පුළුවන් නරක දේවල් කරන්නත් පුළුවන්. ඕනනම් මේ ලැබිච්ච විපාකය වර්තමානයේ ලැබිලා තියෙන මේ විපාකය නිවන් දකින්නත් පුළුවන්. ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක නිදහස දෙනවා කියලා කියයි. සතර පාඩ යන කර්ම කරගන්නවා නම් එයාට ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම විපාක තියෙනවා කියලා පේනනවා. ඒ වගේම අනිත් පැත්තටත් මොකද්ද කියන්නේ? අනිත් පැත්තටත් මේ මේවා කරොත් සුගතිගාමි වෙනවා. තව එකක් කියන මොකක්ද? මෙන්න මේ විදිහට අවබෝධ කරගත්තොත් ආයේ උප්පත්තිය නැහැ. මැද ඇලෙන්නත් එපා. ආන් ඒකයි කියන්නේ. හැබැයි මැද ඉස්සෙල්ලා ඇලෙනවා. අවබෝධය ඇති වුණාම තමයි මැද ඇලෙන්නේ නැත්තේ. තණ්හාවෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. තණ්හා වෙනවා කියලා කියන්නේ එහෙමයි. දැන් බලන්න තුන්වෙනි භික්ෂුව කියන එක. සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛා වේදනා දුතිය අන්තෝ අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ තණ්හා සිබ්බනි. දැන් අර සූත්‍ර දේශනාවේ පළවෙනි ධම්මචක්කයෙන් පෙන්වන්නේ ඒකනේ. මොකද්ද? හ්ම් අත්ත කිලමතාන යෝගේ ඒකාන්තයේකි. කාමසුඛාලිකාන යෝගේ තව අන්තයේකි. මොකද්ද භාගතුන් වහන්සේ කියන්නේ මජ්ජිමා පටිපදා. ඕක මහා ලොකු දෙයක් නෙවෙයි අර සරලමයි අතරමයි තියෙන්නේ. දැන් ඔන්න බලන්න අපි රූපයක් දැක්කාම එක්ක ඇලෙනවා. එක්ක ගැටෙනවනේ. මේ එකම දේ කියන්නේ එක එක පැතිකටවල වලින්. ඈ දැන් ඔන්න බලන්න ඒ මොහොතේම අනිත් පැත්තට යනවා පොඩි වෙලාව යන්නේ දැන් අපි හිතමු ආ ලස්සන කාන්තාවක් පුරුෂයෙක් කවුරු හරි කෙනෙක් දැකිනවම බලනවා ඉතින් බලපුවාම පේනවා ආ හරි ලස්සනයි නේ හැබැයි තව ටිකක් හොඳට බලපුවාම පේනවා මොකද්ද අන්න ඇදයක් වෙන නහය ඇදයි, කට ඇදයි. දැන් මේ වෙලාවේ මොකද වෙන්නේ? ඇලිච් එක අනිත් පැත්තට යනවද නැද්ද? ඇලිච් එක අනිත් පැත්තට යනවා. මොකද අපේ මේ ශරීරයේ මේ රූපය හැම මොහොතක වෙනස් වෙනවා පින්නතුනි. දැන් ඔබගේ රූපයත් මගේ රූපයත් මේ ඔක්කොම වෙනස් වෙනවා. මොකද මේවා ධාතු වලින් හැදලා තියෙන සුද්ධාෂ්ටකල ස්වභාවය ඒකයි. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් හැදෙන සුද්ධාෂ්ටක ගොඩක එකතුවක් තියෙනවා. දැන් මේ අපේ කය නිකන් බ්ලෙන්ඩර් එකකට වගේ දැම්ම චූඩි චූඩි මොනවද තියෙන්නේ? අංශ ගොඩක් විතරයි. ඒ අන්තිම චූටි මාංශයට කියනවා භාග්‍යතුන් වහන්සේ ශුද්ධාෂ්ටකයක් කියලා. එහෙනම් මේ ඔක්කොම රූප හැදලා තියෙන ඌවා එන්නේ. ඉතින් ඒ වගේ හැදෙච්ච මේ සතෙක් පුද්ගලෙක් මමෙක් කියලා මේ දාගත්තට මේ ඔක්කොම තියෙන ධාතු මොනවත් නෑ මෙතන. මේ ඔක්කොම එහෙමයි. මේ චප්ප කරගම මේ අපි දාගෙන ඉන්න අරයා මෙයා කියලා දාගත්තට සම්මුති මොනවත් නෑ. එතකොට එහෙනම් දැන් අපි ඒ වගේ රූපයකට ඇලුනහම ගැටුනහම එක්ක සුඛ වේදනා එක්ක දුක් වේදනා. ඒතර මේ සුඛ වේදනායි දුක් වේදනායි දෙපැත්ත. එතකොට ඒ රූපය හැම වෙලෙම වෙනස් වෙනවා කියලා කියන්නේ එකපාරක් ඇහෙන් බලපු එක දෙවෙනි පාරේ ඒ ඇහෙන්ම බලන්න පුළුවන්. කල්පනා කරන්න බලන්න. දෙවෙනි පාරේ ඒක තියනවද එතන? නෑනේ විපරිණාමයටපත් වෙච්ච එකන්නේ ජරාවටපත් වෙච්ච එකන්නේ දෙවෙනි පරිස්පර්ශය එහෙනම් සුඛ වේදනාව කියන එක පවතිනවද නෑ ඒ මොහොතේම දුක වෙනවා එහෙනම් ඇලෙන පැත්ත එක පැත්තක් ඒ වගේම අනිත් පැත්තට යනවා මොකද ගැටෙනවා එහෙනම් ඒකනේ අර විදිහට වයසට ගිහි යනකොට ජරාවටපත් වෙනකොට අපි ගැටෙනවා ඒ හැම මොහොතකින් අපේ රූපේ උනත් එමෙ කණ්ණාඩියෙන් ගිහින් උදේ බලනකොට කුරුලෑවක් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? අයියෝ අන්න ගැටුණා. ඉස්සෙල්ලා ඇලිලා හිටවරු මූණට දැන් ගැටුණා. ඒ මොහොතේමයි වෙන්නේ මේවා. හැම මොහොතකම දාඩිය දාන මොහොත දැන් මෙහෙම ඉන්නකොට දාඩිය දානවා. අයියෝ දාඩිය දාලා. ගෙන් ගැටුණාද නැද්ද? එහෙනම් ඇලුනා ගැටුණා. එහෙනම් ඔය දෙකම දැනගත්තාම ඔය දෙකටම මොකද වෙන්නේ? ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් සුඛ වේදනාත් නෙවෙයි, දුක්ඛ වේදනාත් නෙවෙයි. එහෙනම් මොකක්ද තියෙන්නේ? උපේක්ඛාව. දැන් උපේක්ඛාව ඉඳලා හරියනවද? නෑ, උපේක්ඛා වේදනාවත් අතහරින්න ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ වේදනාවත් අතරින්. එහෙනම් ඒකත් අතරින්න ඕනේ තණ්හාවෙන් තමයි මේ නැවත නැවත නැවත මේ යන්නේ. එහෙනම් මේ ගැට ගසන්නා නැති කරන්න ඕනේ. එහෙනම් මේ වේදනාවේ අන්ත දෙක දගෙන. ඊළඟ භික්ෂුව මොකද කියන්නේ? නාමංකෝ ආවසෝ ඒකෝ අන්තෝ රූපං ဒ ුතියාන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බ. නාම රූප විඥාන. දැන් බලන්න විඥානේ මැද නාම ධර්ම. දැන් මම අර ඉස්සල්ලාම කියවනේ කොහොමද මේ සකස් වෙන්නේ කියලා. දැන් ඇහැයි රූපයයි දෙක එකතු වෙනවනේ. දැන් මේ තියෙන මල් වාස් එකයි ඇහැයි දෙක එකතු වෙනකොට ඔතන රූප දෙකක් තමයි එකතු වෙන්නේ. එතකොට ඔතන සකස් වෙන විඥානය. එහෙනම් එතන විඥානයක් තියෙනවා. දැනුවත් වෙනවා කියන ශක්තිය. ස්පර්ශය තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය ඇතුළු නාම ධර්ම සමූහයක් තියෙනවා. එහෙනම් මේ බලනවා කියන ක්‍රියාවලිය මොනවද තියෙන්නේ? රූප තියෙනවා, විඥානය තියෙනවා, නාම තියෙනවා. එහෙනම් මෙන්න මේ රූප දෙකක් එකතු වෙනකොට තමයි විඥානය සකස් වෙන්නේ. එහෙනම් දැන් මොකක්ද වෙන්නේ? රූප දෙකක් එකතු කරන්න පුළුවන්ද? එකපාරක් එකතු වෙච්ච එකක් දෙවෙනි පාර තියනවාද? නැහැනේ. එහෙනම් මේ මොහොතේ හැම තප්පරයක් තප්පරයක් නෙවෙයි මිලි තප්පරයක් නෙවෙයි නැනෝ තප්පරයක් නෙවෙයි හිතා ගන්නත් බෑ. ඒ තරම් වේගයෙන් මේ රූප වෙනස් වෙනවා නම් රූප දෙකක් එකතු වෙනකොට තමයි මොකද සකස් වෙන්නේ විඥානය සකස් වෙනවා එහෙනම් මේ විඥානය සකස් වෙනකොට නාම ධර්ම සකස් වෙනවා ඊළඟ මොහොතේ ඒක නැහැ ඒක නැහැ එහෙනම් විඥානයක් හැම මොහොතකම මොකද වෙන්නේ රූප ඇති වෙනකොට විඥානේ එකතු වෙනකොට ඇයි රූපය එකතු වෙනකොට විඥානේ සකස් වෙනවා නැති වෙනකොට නැති වෙනවා ඇති වෙනකොට ඇති වෙන නැති වෙනකොට නැති වෙනවා එන විඥානයත් ඇති වෙයි නැති වෙයි ඇති වෙයි නැති වෙනවා එන විඥානය අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. ඉතින් ඕක දැක්කට පස්සේ අවිඥානයක් අපි හදන්නේ නැහැ. ධාතු ටික ධාතු විදියට අතහැරලා යන එකයි තියෙන්නේ. ඔබගේ කයෙත් මගේ කයෙත් අපේ මේ පැවැත්ම තියෙන ওই ධාතු විතරයි. මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආකාශය තමයි බහැලා තියෙන්නේ. ඉතින් මේ විඥාණයෙන් ඕකයි තියෙන්නේ. විඥාණය කියන එක නැවත සකස් කරගන්නේ මේ රූප වලට තණ්හා කරොත් විතරයි. නැත්නම් ආ විඥානය සකස් කරන්නේ නැහැ. එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ අර හතරම දැනගන්න විඥානේ. දැනුවත් වෙන දෙයක් නැහැ ඔක්කොම බොරුවල්නේ තියෙන්නේ. රූපයත් එහෙමයි පෙන ගොඩක් වගේ එකක්, වේදනාව දිය බුබුලක් වගේ, සංඥාව මිරිගුවක් වගේ, සංස්කාරයේ කෙහෙල් කඳක් වගේ මොකක්වත් නැහැ. මේවා ගැන විස්තරාත්මකව කියලා දෙන්නවනේ. වෙලාව ටිකක් මදෙන්න අපි හිමිට කතා කරමු. කෙටි. ඊළඟ භික්ෂුව මොකද්ද කියන්නේ? ඈ එක පැත්තකින් ආධ්‍යාත්මික ආයතන එකාන්තයක් කියනවා අනිත් පැත්තට කියනවා බාහිර ආයතන තවාන්තයක් කියනවා මැද විඥානය කියලා කියනවා. එකාන්තයක් ආධ්‍යාත්මික ආයතන එන ආධ්‍යාත්මික ආයතන කියන්නේ මොනවාද? ඇස කන දිව නාසය කය මන. බාහිර ආයතන කියන්නේ වර්ණ, ගන්ධ, රස නේද? ඇහැට වර්ණ රූප කාණ්ඩ, ශබ්ද රූප, නහයට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප, මණ්ඩ ධම්ම රූප. ඉතින් මේ දෙක එකතු කරන මැද කවුද එන? ඒත් අර විඥානයම. ඉතින් මෙන්න මේ දෙකක් එකතු කරන්න බෑ පින්නොත් අපි මේ හැම වෙලේම දුක් වෙන්නේ දිගටම මේක තියනවා කියලා මහ මුලාවක් නෙදී. එහෙනම් ඔබ අපි හැම කෙනෙක් මේ සංසාරේ යන්නේ මේවා දිගටම තියනවා කියලා. මේ ඇති වෙච්ච තැනම නැති වෙන ධර්මතාව ගොඩක් නේ තියෙන්නේ. ඉතින් ඕක තියනවා කියලා දැනගත්ත අවබෝධ කරගන්නේ නැති කෙනෙක් මේක තියෙනවා කියලා දැනගන්න දන්නවා කියලා කියන්නේ එයා නිත්‍ය සංඥාවෙන්මයි ඉන්නේ. හැම වෙලෙම තියෙන මොන සංඥාවක්ද? අනිත්‍යයක් නේ. ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඒ නිසා එයා gedera ගෙනියන්නවත් දෙයක් නැහැ. එහෙනම් ඔබ අපි හැම කෙනෙම මේ මොහොතේ ඉන්නවා මේ මොහොතේ නැති වෙනවානේ. මේ හැම පැවැත්මක් මේ ඇහෙන් හදන හිතත් එහෙමයි, කයෙන් හදන හිතත් එහෙමයි. ඇති වෙච්ච තැනම නැති වෙයි, නැති වෙයි, නැති වෙයි යනවා. මේ වේගෙන් සිද්ධ වෙනකොට අපිට හිතනවා මේක දිගටම තියනවා කියලා. එහෙම එකක් නේ. ඒ කියන්නේ දැන් අපිට බලන්න අර සාමාන්‍යයෙන් ඔය අත්තු දැකලා ඇති අර ඉස්සර පරණ ටීවී වල අර ටීවී එකේ මොනවත් නැති වෙලාවට අර ඩොට් ඩොට් නේද පේන්නේ. ඔය එක ඩොට් එකක් තමයි යන්නේ හැමතැනම. පික්සල් කියලා කියන්නේ. ඉතින් ඕකේ වේගෙන් වේගෙන් වේගෙන් රූපමවල පෙන්නනවා. අන්තිමේ තියෙන ඩොට් ගොඩක් විතරයි වේගය නිසා රූපයක් පේනවා. මොකක්වත් නැහැ. මෙතනත් එහෙමයි. තේරෙනවද මේ මේ මේ මේ හැමතැනම තියෙන එකයි අපිට මෙහෙම දෙයක් පෙන්නනවා. නමුත් එහෙම දෙයක් ඇත්තටම අවබෝධයෙන් මේක මේක දකින්න එහෙම බෑ. ඔය අපි කිව්ව මේ ඇහෙනව විතරයි ඒක සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කියන්නේ. ඒක හේන හිතනවා, භාවනා කරනවා කියන්නේ. දිගින් දිගට මොක හිතන්න ඕනේ. ආන් එතකොට තමයි අවබෝධ වෙන්නේ. නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟ භික්ෂුව මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා සක්කාය එකාන්තයක්. සක්කාය සමුදය තවාන්තයක්. සක්කාය නිරෝධය තමයි අනිත් අගේ. සක්කාය කියන්නේ මොකක්වත් නෙවෙයි මේ පැවැත්ම. ඔය ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දැන් මේ ඇහත් රූපයත් එකතු වෙනකොට සකස් වෙනවනේ මේ හිතක්. මේ සකස් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම සකස් වෙනවා. ඔක තමයි මම කියලා කියන්නේ. ඉතින් මේ සකස් වෙන්නේ ඇයි? අර පෙර අපි තණ්හාවෙන් මෙහෙම දෙයක් සකස් කරගන්න මේ ආයතන සකස් කරගන්න මේ විදිහට ස්කන්ධ සකස් කරගන්න අනවබෝධයෙන් තණ්හාවෙන් අපි පෙර සංසාරේ සකස් කරගත්තා. ඒ හින්දා අරකෝන් තමයි ස්පර්ශ කරා පෙර ඒකේ විපාක විදිහට පෙර සක්කායක් සකස් කරපු හින්දා ඒකට තණ්හා කරපු ඉන්නා නැවතත් එකක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ ලැබිච්ච එකත් අයත් කරොත් මොකද වෙන්නේ? අයත් එකක් ලැබෙනවා. ඉතින් එහෙනම් දැන් මොකද කරන්නද? හ්ම් මොනා කරන්නේ? මොනවත් කෙරුවොත් ප්‍රශ්නයක්. නේද? අර දෙමළෙන් කියන්නේ සුම්මයිරි කියලා කියන්නේ. මොකවත් නොකර හිටපන් කියලා කියන්නේ. කරපු ගමන් කරපු ගමන් කර්ම සකස් වෙනවමයි. ඒක තමයි සංස්කාර කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි හැම වෙලේම වැට යනවා කියලා කියන්නේ මොකද්ද? රස්සා කරනවා අර කරනවා මහා පුරසාරන් දඩෝනවා නේ. මොනවාද කරන්නේ එහෙනම්? නැවත සංසාරේ යන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල හදන එකයි කරන්නේ. ඒවට මාන්න වෙන්න එපා පින්නතුනේ. ඒකට මාන්න වෙනවා කියලා කියන්නේ ඒක මහා මෝඩකම. රහතන් වහන්සේලා එහෙම නැහනේ නේද? මානයක් නැහැ. එහෙනම් සංසාරේ යනවට මාන වෙනවද කවුරුත්? මම මෙහෙමයි කියලා නෑ. උදේට අයිකෝඩ් දාගෙන පාරයි ඉන්නේ ඉන්නකොට දුකත් හිතෙන. ඇයි? මේ සංසාරේ යන්න මෙච්චර මහන්සි වෙනවද මෙච්චර දුකක් ඇති කරගන්න ඇයි මෙච්චර දුකක් විඳින්නේ කියලා. මේ තරම් සංසාරයක් සකස් කරගන්න ඇයි මේ දුක් විඳින්නේ කියලා. ඕක තමයි ධර්මය අවබෝධ කර වෙච්ච කෙනාට මේ ඇති වෙන කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ. මේ සංසාරේ මේ විඳින සත්‍ය දුක් විඳින සත්‍ය සංසාරයෙන් අතමුදව ගන්න ඕන කියන චින්තනය තමයි. එහෙමනම් වෙලාව ඉවර වෙලා තියෙනවා. එහෙනම් මේ දේශනාව මේ ධර්ම කරුණ ටික මේ මජ්ජේ සූත්‍රයේ තියෙන අන්තර්ගතය නිර්වාණය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පාත්තා.